ශික්ෂණ පුස්තකාලය ඇසුරින් රිකාපේ පණ්ඩිත් W.D. අමරදේවයන් සහ ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අල්ගම් මහතා විසින් ගෙන එන රස කල්පනා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවා. namaskar සාහිත්‍ය තුල කලාව පමණක් නොවේ විද්‍යාව ගැබ් වී පවතිනවා. ඒ නිසා භාවාත්මක වින්දනයත් බුද්ධිමත් අවබෝධයත් යන අංග දෙකම සංගීත රස වින්දනයේලා උපයෝගී කරගත යුතු බව පිළිගත් සංගීත විචාරක මතයයි. අරුණෝදය නමින් පඬිතුක රවිශංකර විසින් රචිත වාද්‍ය නිබන්ධයකට දැන් ඔබේ දේශාවන යොමු කරන්නට මා කැමතියි. උදෑසන හිරු උදාවත් සමග යාන්තමින් උණුසුම් වූ සුළඟ ඇදී එත්ම කුරුළුගී රාවය තුලින් ප්‍රතිරාවය වන විවිධ භක්ති මන්ත්‍ර ගායනා සංකේතවත් කරන වාද්‍ය ස්වරූපයක් මෙහි ගැබ් වෙනවා. අනුපිළිවෙලින් ක්‍රිස්තියානි යුදෙව් බෞද්ධ ඉස්ලාම් Hindu ආගම් වලට අයත් භක්ති ගායනාවන්ගේ වාද්‍ය සංගීත නිර්මාණයක් මේ නිර්මාණය වෙනවා රසික ඔබ දැන් සමන් දුන් ඒ භක්තිපූර්ණ සංගීතින් කිසියම් දෙයක් ප්‍රකට වෙනවා ඒ තමා සංගීත නැමැති කලා මාධ්‍යයේ ප්‍රභවය ශ්‍රද්ධාව නැත්නම් ආගම භක්තිය දයාව කරුණාව වැනි හැඟීම් නිසා ඇති වූ බව ඒ බව සනාථ කරමින් අපිට පෙන්වා දෙන්න පුළුවන් ග්‍රිගෝරියන් භක්ති ගායනා Hindu වේද මන්ත්‍ර pāli බුද්ධ ස්තෝත්‍ර සිංහලේ එන තුන්සරණ කවි වැනි දේවල් වලින් ප්‍රකට වෙනවා ගායනා එහෙම නැත්නම් සංගීතය වැනි කලා මාධ්‍යයක් මේ භක්තිය පෙරදරි කරගෙන උපන් බව ලබෝදා ලංකාවට පැමිණි ಭಾರತೀಯ ගායකයෙකු වන මොහමඩ් රාෆිගේ ගායනාවන්ගෙන් ප්‍රබෝධමත් වූ ඔබට දැන් අප ඉදිරිපත් කරන්නේ ඔහු විසින් කලකට පෙර ගායනු ලැබූ ගසල් ගීතයක්. උර්දු මහා කවි ගාලිබ් විසින් රචිත මෙම ගසල් ගීතය දැන් ඔබේ ශ්‍රවණ ප්‍රීමණය සඳහා. ये न थी हमारी मत के विशाल यार होता यही इंतजार होता ये ना थी किस्मत Thank you. பார்த்து નથી हमारी किस्मत रघुनाथ पानिग्राही ජයදේවගේ ගීත ගෝවින්ද ගීත කාව්‍ය ගායනයේලා හසල දැනුමක් හා චාතුර්යක් ඇතියකුසේ මුළු ಭಾರತෙම පිළිගන්නවා. දැන් රඝුනාත් පානිග්‍රාහි ගායන ධීර සමීරේ යමුනා තීරේ Jesus. नाम ಸಲು ಸಂಗತ ಪವನ ಚಲಿತ ಮಪಿರೇ पश्यति तव पङ्खानम् पश्यति तव मुखरमधीरम् करमञ्जीरम् रिपुमिव केदिषु चल सखी कुञ्जम् सपिनी सपुञ्जम् चल सखी शीलाय අදෘශ්‍යමාන වුවත් ඔබේ මියුරු බස් තනුරාභය නිතැතින්ම මසිතට ලං වෙයි. මගේ දෙකපොළ දවා ගලන කඳුලැලි පිස සිනාසෙන ලෝකයක මා අවදි කරන්න. ලක්ෂ්මී ශංක ඉංග්‍රීසි බසින් ගෙයූ ගීයක්. පණ්ඩිත් WD අමරදේවයන් සහ ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අල්ගම් මහතා විසින් ගෙන එන රස කල්පනා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා